අපි මේ දවස්වල සම්බන්ධ වෙන්නේ බොජ්ජංග කියලා කියන්නේ බෝධි අංග කියන එකයි බෝධිය කියන්නේ අවබෝධයටයි එතකොට ලෝකය අවබෝධ කර ගැනීමට අවශ්‍ය කරන අපේ සිතෙන් සිතෙන් ලබා දිය යුතු කෘත්‍යයන් සිද්ධ කරන කොටස් ටිකට තමයි අංග කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි කරන්න නම් අපි සමිතියක් පිහිටව ගත්තා නම් ඒ සමිතියේ සභාපතිතුමාගේ කාර්යභාරයක් තියෙනවා. ලේකම්තුමාගේ කාර්යභාරයක් තියෙනවා. භාණ්ඩාගාරිකතුමාගේ කාර්යභාරයක් තියෙනවා. ඒ වගේ එක එක්කෙනාගේ එක එක්කෙනාගේ කාර්යභාරයන් තියෙනවා. අන්න ඒ වගේ අපිට නිවන් දකින්නත් එකපාරටම පුළුවන්කමක් නැත්තේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයේහි ඇත්ත తত্ত্বය තේරුම් අරගන්න අවබෝධ කරගන්න එහි තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් වටහා ගන්න අපේ හිතට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ආන්ගේ පුළුවන්කමක් ඇති වෙන්න නම් ඒ හිතෙන්ම කෙරෙන්න ඕන ඒ හිත හිතක් සකස් වෙන්නේ බොහෝ කාරණා එකතු වෙලා. අපේ මේ මොහොතේ වුණත් අපේ හිත සකස් වෙන්නේ අතීත කාරණා එකතු වෙලා මං හදිස්සියේ ද්‍රවිඩ වචනයක් කිව්වනම් ඒක අතීතයේ දන්න අයට තමයි මේ මොකද්ද කිව්වේ කියලා තේරෙන්නේ. අනිත් අයට තේරෙන්නේ නැහැ. ඒ වගේ දන්න දේවල්, තේරිලා තියෙන දේවල්, ඒ ඔක්කොම ඒකාග්‍රතාවය, ඒ වගේ බොහෝ දේවල් එකතු වෙලා තමයි මේ බලන දේ, අහන දේ තේරෙන්නේ. එතකොට මනසින් තේරුම් ගත යුතු රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි ඇත්ත ස්වභාවය අපිට තේරෙන්නේ කොහොමනම්ද? ඒකට අවශ්‍ය කරන තල්ලුව එක එක එක එක චෛතසිකයන්ගෙන් සිද්ධ විය යුතු එක එක කෘත්‍ය සිද්ධ වුණොත් එක එක කෘත්‍ය සිද්ධ වුණොත් ඉතින් අන්න ඒ අවශ්‍ය කරන තවත් එකක් තමයි අපි කතා කරා පළවෙනියෙන්ම නුවණ ධම්මවිජේ සම්බෝධ්‍යංගය කියලා. ඒද කියන්නේ ඒවා පිළිබඳ දැනගෙන තියෙන්න ඕන නුවණ තියෙනවා. අවබෝධ කරගන්න නම් ඉස්සෙල්ලා ඒක දැනගෙන තියෙන්න ඕනේ. ඊළඟට ඒ නුවණ තිබ්බට වැඩක් නැහැ. ඒ වෙලාවේ ඒ නුවණ පිළිබඳ සිහිය නැත්තම්. වෙන සිහියකින් හිටියොත් වැඩක් නැහැ. ඒ දෙකම තිබ්බට වැඩක් නැහැ. ප්‍රහාණය කිරීම ආදියට අවශ්‍ය කරන වීරය නැත්තම්. එතකොට මේ තුනම සාකච්ඡා කරා. ඒ වගේම තමයි ඒ වීරයෙන් මේ මේ මාර්ගයේ අලවා තබන කෘත්‍ය સિદ્ધ කරන ප්‍රීතිය නැත්තම් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ හතර ගැනම අපි බොහෝ වශයෙන් ඒවා සකස් කරගන්නේ කොහොමද? තමන්ගේ සිතේ මේ මේ අංගයන් සකස් වෙන විදිහට ජීවිතය සකස් කරගන්නේ කොහොමද කියලා කාරණා සහිතව සාකච්ඡා කරා. මම කිව්වා මේ බොජ්ජංග දේශනා මාලාව ආරම්භයේදී මොකද දැන් ඉතින් වැඩ පටන් ගන්නද කියලා. වැඩ පටන් ගන්න ලෑස්ති වෙන්න. නේද? හදන්න. මොකක් හදන්නද? තමන්ගේ මනස හදන වැඩ පිළිවෙල පටන් ගන්න කියලා. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ පස්සද්ධිය කියන එකයි. පස්සද්ධිය කියන එක පිළිබඳව පින්වත්නි පස්සං පස්සද්ධිය කියලා කියන එක කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා කොටස් දෙකකට බෙදෙනවා. පස්සද්ධිය කියන එක පිළිබඳ තියෙන නිර්වචනය තමයි යම් කිසි වේදනා ස්කන්ධේහි සංඥා ස්කන්ධේහි සංකාර ස්කන්ධේහි විඥාන ස්කන්ධේහි කියන මේ ස්කන්ධයන්හි පස්සද්දි පටිපස්සද්දි පස්සම්හනා පටිසම්හනා පටිසම්හි තත්තං පස්සද්දි සම්පොජ්ජංගෝ ඒ කියන්නේ පස්සද්දි කියන්නේ යම් කිසි මේ මේ හතරේ වේදනාවෙහි යම් සංසිඳීමක් තියෙනවනේ හරිද සංස්කාරයන්හි සංඥාවෙහි විඥානයන්හි යම් කිසි සංසිඳීමක් යම් සංසිඳීමක් මොකද්ද කියලා බලමු හරිද ඒ වගේම තමයි යම් පටිපස්සද්දි කියලා කියන විශේෂයෙන් සංසිඳුණු බවක් වෙනවා. හරිද? පස්සම්මන කෙලෙස් කෙලෙස් දැවිලි තැවිලි වල නිවීමක් වෙත්නම්. හරිද? ආන් සංසිඳීම කියන එකට අපි තේරුම් ගන්න ඕනේ. නේද? කෙලෙස් අවශ්‍ය වෙනකොට පෙර අහපු පෙර විඳපු පෙර දැකපු දෙයක් දකින්න ඕනේ කියලා දුක් වේදනා හටගන්නේ නැද්ද? තණ්හාවෙන්ද දුක් වේදනා හටගන්නේ නැද්ද? ආන්න එහෙම එකක් නොවේ තියෙන්න ඕන කියලා මේ කියන්නේ. තේරෙනවද එතකොට? එහෙම වේදනා හට ගන්නවා. පෙර දැකපු දේවල් පිළිබඳ සංඥා පෙරදරිව ඒ කියන්නේ තණ්හා පෙරදරිව සංඥා උපදින්නේ නැද්ද? ආ අන්න ඒ වගේ අඩුවක් තියෙන්න ඕනේ. හරිද? ඊළඟට මට ඕනමයි ඕනමයි කියලා ඇතුළෙන්ම නේද රත්විලි දැවිලි සහිත අවශ්‍යතාවයේ සහිත ගිජුකමක්, කෑදරකමක්, මසුරුකමක් සහිත සංස්කාරයන් සකස් වෙන්නේ නැද්ද? ආන් ඒ වාගේ නිවීමක් තියෙන්න ඕනේ එහෙමනම්. සංසිඳීමක් තියෙන්න ඕනේ. නේද? පස්සම්මනා කියන්නේ කෙලෙස් දැවිලි, කෙලෙස් දැවිලි වල කෙලෙස් දැවිලි වල නිවීමක්. පටිසම්මන්, පටිපස්සම්මනා කියන්නේ ඒ පිළිබඳ විශේෂයෙන්ම නිවීමක්. අර කියන්නේ ඒ ඒ දැවිලි වලින් වෙන්වීමක් කියන එක. නං අන්න ඒ වගේ தත්වයක් කියලා එකයි මේ මේ පස්සද්ධිය කියලා කියන්නේ. ඇයි එහෙම එකක් ඕනේ? ලෝභ දේශ මොහ වල නැත්තම් කෙලෙස් වල තියෙන தත්වය මොකක්ද බලන්න. කෙලෙස් සහිත විට හිත සංසුන්ද නොසන්සුන්ද? නොසන්සුන්. හරිද? මෙන්න මේ නොසන්සුන් ස්වභාවය අපේ අපිට මොකුත් වටහා ගන්න අවස්ථාවක් දෙනවද? හොඳට බලන්න මේක හොඳට තේරුම් ගත්තා කියලා හොඳටම කෙලස් වැඩි වෙච්ච වෙලාවක් ගත්තාම මේ හොඳටම තරහ ගියා කියන්නේ කෙලස් ධර්මයක් ඉස්මතු වෙලාද නැද්ද? අකුසලයක් ඉස්මතු වෙච්ච වෙලාව තරහ ගියා කියන්නේ. හොඳටම තරහ ගිය වෙලාවට කාට හරි කියන්නේ උවමනා දේවල්ද? හොඳ දේවල්ද? නෑ. ඊට පස්සේ දැන් මම කාට හරි හොඳ ඒවා කියලා බෑන්නා. බැනලා කවුරුවත් හම්බුන්නේ නැහැ මට. දැන් මගේ තරහ නිවුණා. දැන් මගේ හිත මට මොකද කියන්නේ? මගේ හිත මට චෝදනාවක් කරනවා. මොකද්ද කරන චෝදනාව? අපරාධ ඒවා කිව්වේ. නොකිය ඉන්න තිබ්බේ. නොකිය යුද්ධයක් කිව්වේ. හා කවුරුවත් කියලා දීලාද? නෑ. එහෙනම් ඒවා ඒවා නොකිය යුතු දේවල් කියලා මගේ සිත මගේ අවබෝධය දන්නවද නැද්ද? එහෙනම් කෙලෙස් මොකද කරේ? සංස්කාරයක් ඇති කරනකොට අරව කොහොම වැහිලා වැහෙනනම් අවබෝධය වසංකරන ගතිය කෙලෙස් ධර්ම වල තියෙනවා නේද ඒකින්ද අවබෝධයට ලං වෙන්න බෑ කෙලෙස් එක ඒකින්ද කෙලෙස් යටපත් වීමක් වෙන්න ඕනේ හරි ඒ වගේම තමයි පින්වත්නි අපිට තව දෙයක් ඒ කියන්නේ යමක් තේරුම් අපි හිතමු චිත්‍රයක් තියෙනවා මේ චිත්‍රයේ තියෙන දේවල් පුංචි පුංචි දේවල් දකින්න අපිට ඕන නම් අපි මොකද කරන්න ඕන? පොඩි පොඩි දේවල් පවා දකින්න ඕන නම් ඒ චිත්‍රයේ අපි ඒක දිහා බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන ඉන්න ගමන් වෙන ඒවා කල්පනා කර කර ඉඳලා හරියනවද? නෑ බලාගෙන හිටියට විතරක් හරියන්නේ නෑ. ඒ කෙරෙහි අවධානයෙන් බලාගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥානයන්හි යථාභූත ස්වરૂපය තේරුම් ගන්න නම් ඒ කෙරෙහි තමන්ගේ මනස අවධානයෙන් අපිට ඉන්න පුළුවන්කම තියෙන්න ඕනද නැද්ද? එක දිගට අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේ මොහොතේ වේදනාව අපි හිතමු එකක් ගමුක වේදනාව කියලා මේ මොහොතේ වේදනා ස්කන්ධය නැත්තම් වේදනාවේ හට ගැනීම තියෙනවද නැද්ද? ඇතිවීම නැතිවීම තියෙනවද නැද්ද? තියෙනවා. වේදනාව තේරුම් ගන්නට භාවිතා කරන මනසත් මේ වෙලාවේ උතන ක්‍රියාත්මකද නැද්ද? ක්‍රියාත්මකයි. ඉතින් දැන් බලාගමුකෝ ඒකේ ඇත්ත తත්වය. මං කිව්වොත් දැන් ඒකේ ඇත්ත తත්වය බලා ගන්න කියලා නේද? එතකොට ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දැම්මම පුළුවන් තේරුම් ගන්න. මං කියන ඔය මනස යොදවන්න සියලු වේදනා අත්විඳගෙන අත්විඳගෙන අත්විඳ වේදනාවෙහි සමවැදිලා වේදනාවට හිත යොමු කරගෙන ඒකාග්‍රව තමන්ගේ වේදනා සම්පතිය නිරීක්ෂණය කරන්න කියලා මම මේ අත්තන්ට කියනවා. මොනවා වෙයිද? ඒ කියන්නේ මම දැන් භාවනාවකට දාන්නයි හදන්නේ කට්ටිය ඔක්කොම බණ කියන එක පැත්තකින් තියමු අපි හැමදාම බණ ඇහුවා දැන් භාවනා කරමු කියලා දැම්මොත් මොනවා වෙයිද කාට්ටියක් නේද වේදනාව පැත්තක තබා විනාඩි දෙකක් තුනක් වේදනාවට හිත යොමු කරලා ඉඳී ඊට පස්සේ නේද ඔව් නිදි කියලා වැටෙනවා තවත් කට්ටියක් නේද භාවනා ඉරියව්වේ නම් ඉඳී හැබැයි හිත නොයේකුත පරණ කාපු බීපු නාපු ඇඳපු තැන්වල යනවා. නේද? ඒවා කල්පනාවේ ඉන්නවා. තවත් කට්ටියක් කායික වේදනාව, කයේ ඇති වෙනම සමහර වේදනාවල් දරා ගන්න බැරුව නලිය නලිය ඉඳී. නේද? එතකොට අන්න ඒ වගේ බාධා ගොඩාක් එක්ක අපිට අපේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න පුළුවන් වෙයිද? නේද? අපිට අපේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න අන්න එහෙනම් ඒ වාගේ සංසිඳීමක් තිබිය යුතුයි. ඒ සංසිඳීම අපිට එක දිගට පංච උපාදානස්කන්ධයෙන් එකක හෝ ඇත්ත తත්වය සත්‍ය తත්වය අවබෝධ වෙන්න මේ හිත අන්න අර වේදනාස්කන්ධේහි සංකාරස්කන්ධේහි සංඥාස්කන්ධේහි විඥානස්කන්ධේහි සංසිඳීමක් සංසිඳීමක් ඇති කළ විය යුතුයි ආන්ගේ සංසිඳීම ඇති කරවන්නේ පස්සද්ධිය කියන චෛතසිකය. පස්සද්ධිය කියන චෛතසිකේ කෘත්‍ය තමයි අන්නර කාය චිත්ත සංසිඳීම. කාය සංසිඳීම කියලා කියනකොට අපිට මේ කය සංසිඳෙන බව වැටහෙනවා. හරිද? කය කියන එක තියෙනවා කියලා අපි දන්නේ කොහොමද? අපිට කයක් තියෙනවා කියලා දන්නේ කොහොමද? අපි කොහොමද දන්නේ කයක් තියෙනවා කියලා? ආ මං කරේ ඔක හොයාගත්ත හැකි. මම කරේ බෑග් එකක් එල්ලන් ආවා. මේ බෑග් එක ඇතුලේ තියෙනවා අපි හිතුව මොන හරි කෑමක්. මං දන්නේ නැහැ දාලා තියෙනවා කියලා. ඉතින් දැන් මට ඕක දැනෙනවද තියෙනවා කියලා? දැනෙන්නේ නැහැ. ආන් ඒ දැනෙන්නේ නැති හින්දා මං කියනවා ඒක මගේ ශරීරය නෙවෙයි කියලා. මේ ශරීරයට අපි කය කියලා කියන්නේ ඇයි? මේ ශරීරයේ නොයේකුත් තැන්වල මොනවද හටගන්නේ? වේදනාවල් හට ගන්නවා. එහෙනම් මේ කයෙන් භාවනා කරද්දී මේ කයෙන් අපිට බාධන බාධා එන්නේ මොනවා ඇවිල්ලාද? අපි කියන්නේ දානි හරි දුනා කියන්නේ වේදනාව. නේද? එහෙනම් වේදනාහින්දා මේක කරගන්න අමාරුයි. මේ කය කය සංසිඳනවා කියලා කියන්නේ මොනවද එහෙනම්? නේද? ස්පර්ශජ වේදනාවන්හි සංසිඳීමක්. නේද? චක්කු සංපස්සද, සෝත සංපස්සද, ගාන සංපස්සද, ජීව සංපස්සද ආදී වශයෙන් තියෙන ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඇහැ කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රියන් වල තියෙන නේද ඒවයින් එන වේදනාවල සංසිඳීමක් සංසිඳීමක් හරිද එහෙනම් ඊළඟට සංඥා ඔන්න ඔය වේදනා සංඥා සංකාර කියන තුන ඇරෙන්න අනිත් විඥානය කියන්නේ සිතටයි. එහෙනම් විඥානය සංසිඳීමට කියනවා චිත්තපස්සද්ධිය කියලා. අනිත් තුනට කියනවා කාය පස්සද්ධිය කියලා. එතකොට පස්සද්ධි කියන්නේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට සංඥා සංකාර දෙක මොකද සිතට කියන්නේ විඥානය කියලායි විඥානය කියන්නේ සිතටයි ඒකට කියනවා චිත්ත පස්සද්ධි කියලා. මොකද සිතේ විශේෂ සංසිඳීමක් අවශ්‍ය වෙන හින්දා අනිත් සංඥා සංකාර සහ වේදනා ස්කන්ධවල සංසිඳීමට කියනවා කායපස්සද්ධි කියලා. දැන් ওই විදිහේ ওই විග්‍රහය අපි පැත්තකින් තියලා චුට්ටක් බලමු අපිට තියෙන කරදරයක් ගැන පොඩි. පොඩි කරදරයක් ගැන අපි බලමු අපේ ජීවිතේ. දැන් එක ඉරියව්ව ඉන්න මං කියලා කියනවා කියලා හිතන්නකෝ. ධර්මය අවබෝධ කරගන්න නම් එක ඉරියව්වේ එක ආරම්මණයේ යෙදිලා අවබෝධ කරගන්න ඕනද නැද්ද? ඒක තේරුම් ගන්න ඕනද නැද්ද? ධර්මය අපිට අපිට නිවැරදිව ධර්මය අවබෝධ කරගන්න බාධා කරන. අනිත් මේ ජීවිතේ මේ ජීවිතේ ගන්නකො ධර්මය අවබෝධය පැත්තකින් තියන්නකො. අපිට ජීවත් වෙන්න ගියාම බලහත්කාරකම් කරන. අපි කැමති විදිහට ඉන්න දෙන්නේ නැති. හරිද? අපි කැමති විදිහට ඉන්න දෙන්නේ නැති බලහත්කාරකම් කරන, හරදර කරන කිව්වොත් කරන්න ඕනේ. හරි දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. හරි ඉන්න දෙන්නෙම නැහැ. ජීවත් වෙන්න දෙන්නේ නැති කරදරකාරී විදිහටම හැසිරෙන අපිට පුදුම විදිහට කරදර කරන කිව්වොත් අය කිව්වොත් කරන්න වෙන ඒ වෙලාවෙම කරන්න වෙන හරියට කරදර කරන දෙන්නෙක් ඉන්නවා කවුද දෙන්න? පාඩම් කරන්න දෙන්නේ නැහැ. පාඩම් කරන්න දෙන්නේ නැහැ ළමයින්ට. වෙලාවකට නිදා ගන්න දෙන්නේ නැහැ හරියට කරදර කරනවා. කවුද මේ දෙන්න? සිත සහ කය. නේද? සිත සහ කය. මේ බලන්න. දැන් මොකද නලියන්නේ? නේද? දැන් මාත් නලියනවනේ. එතකොට දැන් මෙයාට ලැජ්ජා හිතේ එහෙම ගියා. දැන් බලන්නකෝ තාජුට්ටකින් ඕන මාත් නලියනවා. නේද? මොකද ඒ නලියන්නේ ඉන්න දෙන්නේ නැහැ. බණ ටික කියන ගමන්වත් එක දිගට ඉන්න දෙන්නේ නැහැ. මේ අතටත් බණ ටික අහනකම් එක දිගට ඉන්න දෙන්නේ නැහැ. නේද? එහාට හැරෙන්න කියනවා, මෙහාට හැරෙන්න කියනවා. නෑ දකුණු කකුල උඩින් වම් කකුල තියාගෙන ඉඳියොත් කියනවා ඔය දෙක මාරු කරන්න කියනවා. ඉතින් අපි මොකද කරන්නේ? මාරු කරේ නැත්තම් මොකද වෙන්නේ? හොඳට රිද්දවනවා. නේද? එතකොට මම මොකද කරන්නේ? හොඳ වම් කකුල අරගෙන දකුණු කකුල උඩින් තියනවා. ටිකක් වෙලා යද්දි ආය තරහ යනවා නම් උපරිම තරහ යන්න අපේ ශරීරයත් එක්ක. හරි. ටිකක් වෙලා යද්දි මොකද කරන්නේ? ආය අනිත් පැත්තට තියාගන්න කියනවා. නේද? එහාට හැරෙන්න කියනවා. මෙහාට හැරෙන්න කියනවා. නලියන්න කියනවා. කසන්න කියනවා. හ්ම් වතුර දෙන්න කියනවා. කණ්ඩ දෙන්න කියනවා. ඉවරක් නැති ඉල්ලීම් ගොඩක් තියනවද නැද්ද? නේද? මෙන්න මේ ග්‍රහණයට මෙන්න මේ බලපෑමට යට වෙලාද නැද්ද ජීවත් වෙන්න වෙලා තියෙන්නේ? මේ ශරීරයේ කියන කියන දේ මං කැමති වුණත් අකමැති වුණත් කරන්න වෙනවද නැද්ද? මෙන්න මේ ග්‍රහණයට යට වෙලා ජීවත් වෙන්න වෙලා තියෙනවද නැද්ද? මං කියන හින්දාද කියන්නේ? හොඳට තේරෙනවද නැද්ද? හොඳට තේරෙනවා මේක මේකට යට වෙලා ඉන්න වෙලා තියෙනවා. නේද? ඉඳගෙන ඉන්නකොට නැගිටින්න කිව්වොත් නැගිටින්න ඕනේ. නැගිටලා ඉන්නකොට ඉඳ ගන්න කිව්වොත් ඉඳ ගන්න ඕනේ. නේද? ආය නෙවෙයි මේ ශරීරයෙන් එන බලය කොච්චරද කියනවනේ ඒක විදායක බලතල වලට වඩා වැඩි. ඇයි මං එහෙම කියන්නේ? දැන් විදායක බලතල තියෙන ජනාධිපතිතුමා අපිට එන්න කියලා රැස්වීමකට. දැන් අපි ගිහින් ඉඳගෙන ඉන්නවා. දැන් ජනාධිපතිතුමා කියන්නේ ඔහොම ඉන්නවා හෙල්ලෙන්නේ නැතුව විදායක බලතල පාවිච්චි කරලා ජනාධිපතිතුමා අපිට කියනවා හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා කියලා. දැන් ඉතින් අපි ඉන්නවා දැන්. හරි. දැන් මට එකපාරටම අවශ්‍යතාවයක් එනවා ශාරීරික අවශ්‍යතාවයක්. ශරීරය කියනවා නෑ නෑ මේ දැන් ගිහිල්ලා මේවා පිට කරලා එන්න ඕනේ කියලා. හරි දැන් ජනාධිපතිතුමාගේ බලයද වැඩි ශරීරය කියන දේද කරන්න වෙන්නේ ඉස්සෙල්ලා. වෙන කවුරු කිව්වත් ජනාධිපතිතුමා නෑ නෑ මමයි කිව්වේ කියනවා. හැබැයි මං ජනාධිපතිතුමාට කිව්වොත් එහෙම මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හා හා යනවා යනවා යනවා ගිහින් එනවා කියන්නේ. <laughs> නේද? එහෙනම් බයයි. ඇයි? මේක ගඳ ගස්සවනවා නැත්තම් සම්පූර්ණයෙන්. එහෙනම් අපි ඒක නේද ලඝු කොට හිතන්න දෙයක් නෙවෙයි. හැම දෙයකටම වැඩි මහා බල සම්පන්නව මේ කයෙහි අවශ්‍යතාවයන් නේද? මේ ඇති වෙන වේදනාවල් දරා ගන්න බෑ ඒවාට ප්‍රතිඋත්තර බඳින්න ඕන අපි හැම වෙලේම ඒ වේදනාව අඩු කරගන්න නේද හැරිලා ඉන්නකොට රිදෙනවා නම් ඊළඟට ඒ ඔකටම වැඩි තියෙන ප්‍රශ්නේ තමයි නේද වේදනාව සංසිඳවන්න තණ්හාව හින්දා උපදින යම් වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව සංසිඳවන්න බොහෝ දේවල් කරන්න සිද්ධ වෙනවද නැද්ද එහෙම නැත්නම් යමක් බලන්න ඕනේ කියලා ගිනි ගන්නවා වගේ වේදනාවක් තියෙනවා නේද ගිනි ගන්න වේදනාවක් ඇති වෙනවා. ඒක හිතත් එක්ක සම්බන්ධ වෙලා එයා අර දේවල් පෙන්වන්නට මේ දේවල් පෙන්වන්නට අර දේවල් අස්සවන්න කියලා කියනකොට ඇතුලෙන් ගිනි ගන්නවා වගේ දැනෙනවා. ඒ වේදනාව දැනෙනවා. හරිද? එතකොට ඉතින් ඒවා නවත්තන්න ලොකු වැඩ පිළිවෙලක යොදන්න වෙලා ඉඳ වෙලා තියෙනවා. එහෙනම් කය කය හරියට කරදර කරනවද නැද්ද? හරි. ඊළඟට කයේ කරදරේ විතරද බලන්න. ඊළඟ එක මොන කරදරේද? සිතේ කරදරේ. එයා උදේම කියනවා අන්න අර කට්ටිය බලන්න යද්ද යන්න ඕනේ. දැන් කැමති කෙනාව බලන්න ඕනේ කියලා උදේම කියනවා. ගියේ නැත්තම් ගියේ නැත්තම් පුච්චනවා. නේද? ඇතුලෙන් පුච්චනවා වගේ දැනෙනවා. දවනවා වගේ දැනෙනවා. රත් කරනවා. ඉවස ගන්න බැරි වෙනවා. ඉතින් මම මොකද කරන්න ඕනේ? මේ කිලෝ 80ක් අරගෙන යන්නකො දැන් ඉතින්. නේද? මේ මස් ශරීරයත් උස්සගෙන දුවනවා, හැල්මේ දුවනවා. හරිද? ඉතින් දැන් දුවන්නේ මොකද හිත ගිනි ගන්න හින්දා. එතකොට මොකද කය කරන්නේ? කකුල් රිද්දවනවා, දුවන්න දෙන්නේ නැහැ, ඉඳගන්න කියනවා, දැන් දුවන්න ඕනේ නැහැ කියනවා. දැන් මොකද කරන්නේ? ආය පොඩ්ඩක් ඔය කොහරි ගලක් උඩින් හරි ඉඳගෙන ශරීරයට කියනවා අනේ පොඩ්ඩක් සංසිඳිලා ඉන්න පොඩ්ඩක් දැන් මේ මං යන්න ඕනේ දැන් මේ හිත කියනවනේ යන්න කියලා නේද? ඒකින්ද මොකද කරන්නේ බෑග් එකක් බිමෙන් තියලා ඔන්න චුට්ටක් වෙලා ඉඳගෙන ඉඳලා කය නලවනවා දැන් අපි. හරිද? එයාව නේද? එයාව නිදි කරවන්න හදනවා. ඊළඟට මොකද වෙන්නේ? එහෙම ඉන්නකොට හිත ආයෙ ගිහින් තියන්න පටන් ගන්නවා වැඩිපුර වැඩ. ඉතින් ආයෙ නැගිටවල යනවා යවනවා. නේද? මේ වැඩපිළිවෙල දෙකට අහු වෙලාද නැද්ද? මේ වැඩපිළිවෙල දෙකට දෙකට දෙකෙන් ගැලවෙ ගන්න බැරුව ඉන්නවද නැද්ද? ඔන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය පස්සද්ධිය චිත්ත පස්සද්ධිය කියලා කියන මේ දෙකේ සංසිඳවා ගැනීම සිද්ධ කරගන්න තුරු මේ දෙක මෙල්ල කරලා මේ දෙක සංසිඳවලා මේ දෙක නිවලා මේ දෙකෙන් කරදර ඇති වෙන්නේ නැති තත්ත්වයට අපේ හිතපත් කරගන්න තුරු සත්‍යය දුක් විඳිනවාය කියලා. හරිද? එහෙනම් ඔය දෙක දඟලනවා නම් නලියනවා නම් ඉඳ දෙන්නේ නැත්නම් කෙලෙස් සහිතව දඟලනවා නම් පින්වත්නි යමකට අවධානය යොමු කරගෙන වැඩක් කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අවබෝධය સિદ્ધ කර ගන්න නම් පස්සද්ධිය කියලා කියන මේ කයයි සිතයි දෙකේ යම් නිවීමක් යම් යම් සංසිඳීමක් යම් කෙලෙස් සංසිඳීමක් අවශ්‍ය වෙනවාමද නැද්ද? ආන් ඒ චෛතසිකය ක්‍රියාත්මක භාවයට ගත්තේ නැත්නම් ඒක ප්‍රබල කරලා මාර්ගාංග දක්වා ප්‍රබල කරගත්තේ නැත්නම් ඔන්න ඔය අවබෝධය කියන එක सिद्ध කරගන්න පුළුවන් කමක් නැහැ. අවබෝධය කියන එක सिद्ध කරගන්න පුළුවන් කමක් නැහැ. හරිද? තේරෙනවද දැන් පස්සද්ධිය කියන්නේ මොකද්ද කියලා? නේද? ඉතින් මේ ලෝකේ එහෙම දෙයක් තියෙනවද දන්නේ නැහැ. දෙපැත්තට පොලේ ගහනවා වගේ අපේ ජීවිතේ. අයියෝ ඔව්. නේද? ඈ ආල්ලා කවුරු ඇල්ලලා මේ පැත්තට පොලේ ගහනවා. ඒ ඊට පස්සේ අල්ලලා මේ පැතර පොලේ ගහනවා. ඒක ඒ වගේ ශරීරයයි මේ සිතයි දෙක අපිව දෙපැත්තට අල්ලලා පොලේ ගහනවා. නේද? එක පැත්තකින් කය රිදෙන හින්දා දුක් විඳිනවා. අනිත් පැත්තෙන් සිත රිදෙන හින්දා දුක් විඳිනවා. සිත රිදෙනක නවත්තන්න ගියාම නවත්තන්න වැඩ කරන්න ගියාම කය රිදෙනවා. කය රිදෙන හින්දා වැඩ කරන්න නැතුව ඉන්න ගියාම සිත රිදෙනවා. දැන් මොකද කරන්නේ? අපිත් ඉතින් පිස්සු හැදිලා වාගේ නේද? පිස්සු හැදිලා වගේ අමාරුයි අප්පා අනේ මන් දන්නේ මොනවා කරන්නද නොකර බෑනේ කියලා කරනවා. නේද? ඈ අමාරුයි ඉතින් මේ වෙලාවේ හැටියට මට යන්නත් බෑ මං හරි අසනීපෙන් ඉන්නේ මගේ කය හොඳටම රිදෙනවා ඒ වුණාට ඉතින් නොගිහින් කොහොමද කියලා හිත සනසවන්න යන්නේ. නේද? හිත සනසවන්න යනවා. යන්න ගියාම මෙයා දුක් දෙනවා. ඒ වගේ මහා අමාරුවක මහා උගුලක වැටිලාද නැද්ද? අන්න එහි යම් සංසිඳීමක්. අන්න ඒකේ යම් සංසිඳීමක්. කොයිතරම් ලොකු සැනසීමක් ඇද්ද කියලා හිතන්න පොඩ්ඩක්. ඔය දෙකේ සංසිඳීමක් කියලා කියන්නේ කොයිතරම් ලොකු සැනසීමක්ද මේ බලන්න. කය රිදෙන එක නවත්තන්න අපි පොඩි පොඩි උපක්‍රම යොදන වෙලාවකට. මොනවාද? සැප පුටු හදා ගන්නවා. නේද? සැප වාහන හොයා ගන්නවා. එතකොට වායු සමීකරණය කරපියව හොයා ගන්නවා. ඉතින් අපි වායු සමීකරණ කරපු කාමරයක සැප පුටුවක හරිද? සැප පුටුවක නිබන්ධ නේද? කිසිම ඉඳගත්තාම ඉඳගත්තා කියලාවත් දැනෙන්නේ නැති පුටුවක ඉඳගත්තාම. ආන් කය සංසිඳේ නේද? ඒකත් යම්කිසි සංසිඳීමක්ද නැද්ද? ඒකත් යම්කිසි සංසිඳීමක් තමයි. නමුත් කොච්චරලා ඉන්න පුළුවන්ද? කොච්චර සැපපුටුවක ඉඳගත්තත් ඇඹරෙන්න වෙනවද නැද්ද ටිකක් කළා යද්ද? එහෙනම් ඒක తాවකාලික පුංචි සංසිඳීමක්. හැබැයි අර හැම වෙලෙම ඇඹරෙන්න වෙන්නේ නැහැ අනිත් ඒවා ඉඳගත්ත තරම්. නේද? හොඳයි. නමුත් පින්නත් එතන ඉඳගත්තත් ඒවා පිටමු තාම සැපපුටුවක කිසිම අඩුපාඩුවක් නැතුව කයට දුක් වේදනා ඇති වෙන්නේ නැති විදිහට තැනක තැනක් අපි හදාගත්තා. හැබැයි කාම ලෝකයේ වස්තුන් ඉල්ලනවා නම් ඉවරක් නැතුව මතක් වෙනකොට රිදෙන දේවල් තියෙනවා නම්, දැවෙන දේවල් තියෙනවා නම්, පිච්චෙන දේවල් තියෙනවා නම් ඇතුලෙන් ඔය පුටුවේ සැපවත් දැනෙනවද? නෑ, ගිනි ගත්තා වගේ මේ සීතල පොළවේ වෙලාවකට අපි ඇවිදිනවා, ගිනියම් වෙච්ච පොළවක ඇවිදිනවා වගේ. මේ සීත හුලං වෙලාවකට අපිට වදිනකොට ගිනිහන් වෙච්ච හුලං වදිනවා වාගේ නේද? එහෙම ගිනි අරන් ඉඳලා නැද්ද? එහෙම ගිනි අරන් ඉඳලා තියෙනවා. ඒකින්ද මේ මේ සිසිල් පොළව විඳින්න බෑ අපිට. මේ සිසිල් සුළඟ විඳින්න බෑ. නේද? ඉතින් ඒ මොකද මේ හිතේ තියෙන නිවිච්ච නැති ස්වභාවයෙන් හින්දා. හොඳයි පින්නත්නි මේ මෙන්න මේ සංසිඳීම කියන එක सिद्ध කළ හැකි දෙයක්ද කියලා අපි බලන්න ඕනේ. සංසිඳීම කියන එක ප්‍රායෝගිකව सिद्ध කළ හැකි දෙයක්ද කියලා පොඩ්ඩක් බලන්න කල්පනා කරලා. මම මේ අතංගෙන් අහනවා. මෙතර වෙලා අපි මේ බණ අහනවා. හුස්ම ගන්නවා ලැබුණාද? හුස්ම ගත්තේ නැද්ද? හරි. එහෙනම් ඒ එහෙනම් හුස්ම ගත්තේ නැද්ද? ගත්තා. දැනුණාද? ඇයි දැනුන්නේ නැත්තේ? අන්න හරි. ඒ පිළිබඳ අවධානය අවධානයක් නැහැ. දැනුනේම නැහැ කියලාද කියන්නේ? අවධානයක් නැත්තම් දැනෙන්නෙම නැද්ද? සැකහැරම දැනගන්න ඕන. හොඳයි. ඊට කලින් මම මෙහෙම අහන්නම්. මේ ස්ථානයේ දැන් මේ යන්ත්‍රයක සද්දයක් ඇහෙනවා. මේක මෙතරලා තිබ්බෙම නැද්ද? තිබ්බෙම නැද්ද? ඇහුණෙම නැද්ද? ආ ඇහුණා ගණන් ගත්තේ නෑ එහෙමයි කියන්නේ නං. හුස්ම දැනුණා ගණන් ගත්තේ නෑ. අන්න ඒක නවත්ත ගන්නයි මට ඕනුනේ. ඒ වචනේ එනකන් තමයි අපි බලාගෙන හිටියේ. ඇහුණා ගණන් ගත්තේ නෑ නෙවෙයි ඇහුනේම නෑ හරිද ඇහුණා ගණන් ගත්තේ නෑ නෙවෙයි ඇහුනේම නෑ දැනුණා දැනුනේ නෑ නෙවෙයි දැනුනේම ඒ කියන්නේ දැනුණා ගණන් ගත්තේ නෑ නෙවෙයි දැනුනේම නෑ ඇයි ඒ ඕක ඇහිලා යම් වේදනාවක් හටගන්න නම් මෙතන කාරණා තුනක් ඕනේ කනත් ඕනේ සද්දෙත් ඕනේ සිතත් ඕනේ සිත තිබ්බේ මේ පැත්තේ නම් අර ඒකින්ද ඇති වෙන වේදනාව ඇති වෙන්නෙම නෑ ස්පර්ශය සිද්ධ වෙන්නෙම නෑ සිද්ධ වෙන්නෙම නෑ එහෙනම් අපි ලෝකයේ තැන් තැන් වල ඉන්නවා හිතියට ඒ අවට තියෙන හුඟක් දේවල් අපි දන්නේම දන්නේම නෑ උගුරට හොරා බෙහෙත් බොන්න පුළුවන්ද පුළුවන් උගුරට හොරා බොහොත් වෙනාර කියලා දෙන්නද මම රූපය ළඟට වෙලා කාලා නැද්ද එක එක ඒවා සමහර වෙලාවට සමහර වෙලාවට කෑවේ මොනවද කියලා දන්නවද? එන උගුරට හොරෙන් කාලා. ඇයි ඒ? අවධානය වෙන මොකක් හරි එකට තියාගෙන බෙහෙත් ගිල්ලොත් දන්නේ නැහැ මොනවද? ගියේ කියලා දන්නේ නැහැ. හරිද? අය ඒක ඒක ඇත්තම ඇත්තා. ඇත්තම ඇත්තා. උගුරට හොරා බෙහෙත් බොන්න පුළුවන් ඒ කියන්නේ. හරිද? එහෙනම් මේ බලන්න දැන් අපි කිව්වා රූපවාහිනිය දිහා බලාගෙන බත් කෑවා කියලා. හැබැයි රූපවාහිනිය පැත්තේ තියෙන කෙලෙස්ද කෙලෙස් නැති ඒවාද? එහෙනම් කය නම් එතන සංසිඳනවා. සිත කෙලෙස් වලින් අයින් වෙන්නේ නැහැ. එහෙනම් ඒක පස්සද්ධිය වෙන්නේ නැහැ. යම් කායේ හෝ ඒ කියන්නේ වේදනා සංඥා සංකාරයන් හෝ සිතෙහි කෙලෙස් ධර්මයන්හි කෙලෙස් ධර්මයන්හි දැවිලි සහිත දැවිලි වල නිවීමක් වේද? කෙලෙස් දැවීමෙහි නිවීමක් වේද හරිද? ඒකට අපි කියනවා විස්කම්බන වශයෙන් සිද්ධ වෙන ප්‍රහාණයක් කියලා. අන්න ඒ වගේ නිවීමක් වේද? අන්න ඒකටයි පස්සද්ධිය කිව්වේ. එහෙනම් රූපවාහිනිය දිහා බලා ගන්නකොට කය දැනුන්නේ නැහැ තමයි. හැබැයි වෙන පැත්තකින් කෙලස් ඇවිල්ලා. එහෙනම් ඒක හරියන්නේ නැහැ. හැබැයි යම් කිසි කුසල අරමුණක් හරිද? යම් කිසි කුසලයක් මෛත්‍රිය අසුබය බුද්ධානුස්සතිය බුදුරජාන් වහන්සේ ගැන හැඟීමක් මරණය ගැන හැඟීමක් ඒ වගේ කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධ යම්කිසි හැඟීමක එක දිගට එක දිගට එක දිගට අපි අපේ හිත අරමුණු වුණොත් ඒකම දැනුණොත් දැන් මම කව බණ අහද්දී දැන් ඔන්න දැන් මේ බලන්න දැන් දැන් කාලෙකින් ඇසිපිය හෙලනවා දැනෙනවද මොන දැන් දැනෙනවා දැන් දැනෙනවද ඇසිපිය හෙලනකොට මටත් දැනෙනවා මේ හැබැයි කොච්චර කාලයකට පස්සේ මේ ඇත්තට ඇසිපිය හෙලනවා දැවුනේ එහෙනම් මේ ශරීරය සංසිඳීමක් තියනවද නැද්ද? වෙන දෙයකට අවධානය යොමු වුණොත් ශරීරයේ සංසිඳීමක් ඇති කරගන්න පුළුවන්. වේදනාවේ සංසිඳීමක් ඇති කරගන්න පුළුවන්. හැබැයි ඒ අවධානය යොමු වෙන්න ඕන මොකේකටද? කුසල අරමුණකට. කුසල අරමුණක සංසිඳීමක් ඇති වුණොත් කුසල අරමුණකට ඒකාග්‍රතාවයක් ඇති වුණොත් ඒ කියන්නේ එක දිගට එක දිගට එක දිගට මම කුසල අරමුණකම මගේ හිත නවත්වා ගත්තොත් කයේ දැනීම නැති වෙනවා. ඒ විතරක් නෙවෙයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන් යටපත් වෙනවා. හරිද? දැන් මොකද කියන්නේ? ඒක වෙනවමද නැද්ද? එක දිගට එක දිගට මට කුසල ආරමුණක නවත්වා ගන්න පුළුවන් වුණොත් හිත අන්න මට පුළුවන් වෙනවා මේ කය සංසිඳවා ගන්න. පැහැදිලිද? නේද? අන්න ඒකට කියනවා එතකොට පස්සද්ධිය කියලා. ඒකට කියනවා පස්සද්ධිය කියලා. ඉතින් මේ කරන්න පුළුවන් දෙයක්ද? බැරි දෙයක් නෙවෙයි. මේ සිතේ තියෙනවා විතක්ක කියලා චෛතසිකයක්. විතක්ක කියන චෛතසිකයේ එක ඒකේ තියෙන එක ඒකෙන් කරන කෘත්‍යය තමයි ගත්ත අරමුණේ නැවත නැවත නැවත නැවත නැවත නැවත අපේ හිතේ අරමුණේම ඒ අරමුණේම නංවන ස්වභාවය. මේක මේ අතට තේරිලා ඇති. මට එකපාරට මම දකිනවා ලස්සන වාහනයක්. මම වාහනයක් ගන්න ඉන්නේ. මොකක් හරි ලස්සන වාහනයක් දැක්කා. ඊට පස්සේ මට එකපාරටම හිතුණා මේක ගත්තනම් හොඳයි කියලා. මේ જાති එකක් ගත්තනම් හොඳයි කියලා. ඒ වෙලාවේ ඉඳන් මොකද වෙන්නේ? ඕකම මතක් වෙන්න පටන් ගන්නවා. නේද? කාත් එක්ක හරි කතා කරත් ඒක ගැනමයි. පාර යනකොට පේන්නේ ඒ જાතිය වාහනමයි. නේද? ඉතින් ඔන්න ඔය විදිහට බලන්න මේ හිතේ ඒ අරමුණම මොකක් හරි කාම අරමුණක් ආවම ඒකම නග්ගන ගතියක් තියෙනවා. නේද? ඉතින් නොයේකුද කාතේ කරේ හොඳටම තරහ යනවා. ඔය බලන්න ව්‍යාපාද අරමුණක් ආපුහම කාතේ කරේ තරහ ගිහිල්ලා හිතාගෙන ඉන්නේ හැන්දෑ බයින්නම් කියලා. ඊට කලින් කීතරක් බයින්නවද? හැන්දෑ බයින්ට කලින් කීතරක් බයින්නවද? නේද? ඔව් ඇතුලෙන් කතා කර කර කතා කර කර බයින්නවා. අද හැන්දෑ අම්මුණා මම මෙහෙමයි කියන්නේ. මේ විදිහට කියනවා. මේ විදිහට කියනවා. නේද කියනකොට මගේ හිතම කියනවා එතකොට මට මෙහෙම කියයි එහෙම කිව්වහම මම මෙහෙමයි කියන්නේ කිය කිය කිය කිය ආ ව්‍යාපාද විතර්ක නේද තරහෙන් පහළ වෙන විතර්ක ඉතින් මේ වාගේ අපි දන්නේ නැතුව අපි මේවා දන්නේ නැතුව මේ වාගේ අපි අහුවෙලා ගැලවෙන්න විදිහක් ගැලවෙන්න විදිහක් නැතුව මේ වාගේ අහුවෙලා පින්නත්නි අපි විශාල පීඩිත තත්වයකට පත් වෙලා වාසය කරනවා ඉතින් අර කුසල ආරම්මණයක යෙදෙනකොට කාම විතරක, ව්‍යාපාද විතරක, හිංසා විතරක වලින් බාධාවක් වෙන්නේ නැහැ හිතට. එතකොට අන්න හිතේ සංසිඳීම හිතේ සංසිඳීමක් ඇති වෙනවා. අන්න ඒක තමයි සංසිඳෙන්න හේතු වෙන කාරණාව. හරිද? ඒක තමයි සංසිඳෙන්න හේතු වෙන කාරණාව. එතකොට අන්න ඒ විදිහට අපි ක්‍රියා කරොත් පස්සද්දී පස්සද්ධිය කියන චෛතසික ධර්මය තමන්ගේ సంతානගතව උපද්දවා ගන්න ක්‍රියා කළොත් පැහැදිලිවම අපිට මේ කයෙන් සිතෙන් තියෙන කරදරෙන් අයින් වෙලා වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ලෝකයේ තියෙන සැපම පුටුවේ ඉඳගත්තට වැඩිය සැපයක්. ඇයි? ලෝකයේ තියෙන සැපම පුටුවේ ඉඳගත්තත් හැරෙනකොට නේද ටිකක් වෙලා ඉන්නකොට අමාරුයි. ඒ විතරක් නෙවෙයි හිත නොයේකුත් කාමචන්දාදී අරමුණු වලට ගිහිලා නොයේකුත් ආකාරයේ අපහසුතාවයන් ඇති කරනවා. අන්න ඒ අපහසුතාවයන් වලින් අපි අයින් වෙන්න ඕනේ. ඒවායින් අයින් වෙන්න නම් නිවැරදි මෙනෙහි කිරීම සිද්ධ කරන්න ඕනේ. බලන්න මේ තණ්හා, තැවිලි, දැවිලි සහිත වේදනාව කියන්නේ මොනවද කියලා දැන් අපි පොඩ්ඩක් අවධානය යොමු කරලා ගමු. අපිට ඒවා තියෙනවද නැද්ද කියලා සුඛ වේදනා දුක් වේදනා අදුක් අසුඛ වේදනා තියෙනවද නැද්ද කියලා. හරිද තණ්හාව හේතුවෙන් තණ්හාව කියන්නේ මොකද්ද බැලීමේ තණ්හාව කොටස් 6කට මූලිකව අපිට බෙදා ගන්න පුළුවන්. මොනවද? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා. හරිද? පාරේ යනකොට රස කෑමක් ෂෝකේස් එකක තියෙනවා දකින්නවා. ඔයිට කලින් කාපු එකක්. මොකද ඇවෙන්නේ? කණ්ඩෝ නෑ කියලා වේදනාව ඇති වෙනවා නේද? ඒකත් එක්ක අපිට මට දුක් වේදනාවක් ඇති වෙනවා අරක ඕනේ අරක ඕනේ කියලා තණ්හාවෙන් දුක් වේදනාවක් දුක් වේදනාවක් අපේ. එතන ඉඳලා ඒක ලබා ගන්න තුරුම අර දුක් වේදනා පේඩියක් ඇති වෙන්නේ තණ්හාවෙන් දද නැද්ද? එහෙනම් සංසිඳීමක් නෑ වේදනාවෙහි සංසිඳෙන එක නොයේකුතරම ඒ ඒ දුක් වේදනාවත් ඛණ්ඩ කියලා මෙහෙම බලපු වෙලාවේ ඒකින්ද ඇති වෙන තණ්හාවෙන්ද ඇති වෙන දුක් වේදනාව ඒක තෘප්තිමත් කරගන්න ඕනේ කියලා නේද? ඇති වෙන දැන් පුංචි ළමයි නා අඬන වෙලාවට. අඬන්නේ වේදනාව තියෙන හින්දා. දුක් වේදනාවක් නැත්නම් අඬයිය. නේද? එහෙම ඒ ඒ පැත්තෙන් ඒක තියෙනකොට මේ පැත්තෙන් තරහකාරයෙක්ව දකිනවා. අර පැත්තෙන් දැන් කණ්ඩෝ නැහැ කියලා ගන්න අර පැත්තේ ගුමනාව තියෙන අතර වාරේ මේ පැත්තේ තරහකාරයෙක්ව දකිනවා. දැන් මොකද වෙන්නේ? ආය දෝමනස්සයක් මොකද නේද දැන් ආන් දෙකයි නේද ඒ ඒ ඒ දෙකම තියෙද්දි ගලක කකුල වදිනවා නේද ඈ ඔය වගේ අකරතැබ්බ නැද්ද ඉතින් එහෙම ඒ වගේ නේද මට පේන්නේ මේ ජීවිතේ මේක හරීම නේද හරීම කරදරකාරී තත්ත්වයක්. ඉතින් මේකෙන් අත මිද ගන්න එන වේදනාවල් කියන ඒවා ඉවරක් නැතුව නේද? තණ්හාව හින්දා නේද? කෙලෙස් හින්දා උපදිනවා. ගලේ කකුල වැදුණා නම් කෙලෙස් හින්දා නේද? නමුත් අර මං කලින් කියපු ඒ වගේම පින්නත් මේ තණ්හාවෙන් තණ්හාවට දායක වෙච්ච කෙලෙස් වලට හේතු වෙච්ච නොයේකුත් රූප වේදනා සංඥා සංකාර විඥානයන් ගෙන් සමන්විත වෙලා තියෙන ඇහැට පෙනිච්ච රූප, කනට ඇහිච්ච ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් යුක්ත වස්තු තියෙනවා. නේද? පුද්ගලයෙක් කියලා ගන්නකො. ඒ ඒ පුද්ගලයාව හඳුනා ගැනීම හැම වෙලේම ඒ පිළිබඳ සංඥා ඇතිවීම තියෙනවද නැද්ද? ඉවරක් නැතුව එන්න පටන් ගන්නවද නැත්නම් කියන්නේ මතක් වෙනවා කියලා තේරෙන භාෂාවෙන් කියනවා මතක් වෙනවා. කැමති දේවල් අකමැති දේවල් දෙකම ඉවරක් නැතුව මතක් වෙනවද නැද්ද? සංසිඳෙන්නේ නැහැ. තරහකාරයව හරියට මතක් වෙනවා. නේද? ලොකු තරහක් ඇති වුණොත් එක දිගට මතක් වෙනකොට කියපු වචනේ ඇත්තමයි මට කියලා නේද? ඈ කියපු වචනේ කියලා දත් කූටු වෙවි මතක් වෙනවා. ඇස් ලොකු වෙවි මතක් වෙනවා. දාඩිය දදා මතක් වෙනවා. රත්විලි දැවිලි සහිත සංඥා තියෙනවද නැද්ද? නේද? කෙලෙස් වලින් රත් වෙන, දැවෙන, නිවීමක් නැති සංඥා තියෙනවද නැද්ද? අන්න තියෙනවා පින්නත් නේ. ඊළඟට ඒ සංඥා, ඒ කියන්නේ ඒව හඳුනා ගන්න පොඩ්ඩක් නැත්තම් ඒව හඳුනා ගන්න ගතිය තියෙනවා. ඊළඟට ඒවත් එක්ක පැහැදිලිවම ඇති වෙන ඒවත් එක්ක පැහැදිලිවම ඇති වෙන කැමැති, අකමැති, ප්‍රිය, අප්‍රිය, ගිජු, මසුරු ආදී වශයෙන් ඇති වෙන නේද? වේදනා සංඥා දෙක ඇරෙන්න ඉතිරි සියලු චෛතසිකයන් වලට කියනවා සංස්කාරයන් කියලා. වේදනා සංඥා දෙක ඇරෙන්න ඉතිරි සියලුම චෛතසිකයන් වලට කියනවා සංස්කාරයන් කියලා. එහෙනම් කැවිලි දැවිලි සහිත කෙලෙස් දැවිලි සහිත සංස්කාරයන් තියෙද නැද්ද? අට ගන්නවද නැද්ද? ආන් ඒවා තමයි සංසිඳෙන්න ඕනේ කියලා කියන්නේ. හරි. එහෙනම් මේ ජීවිතයේ ගෙවෙනකොට අපිට හොඳට තේරෙන්න ඕනේ වේදනා සංඥා සංකාර විතර නෙවෙයි ඒ සියලු දේ අරමුණු කරන දැනගන්න තේරෙන විඥානයන්හි පහළ වීමක් තියෙනවද නැද්ද? එහෙනම් කෙලෙස් දැවිලි තැවිලි සහිත කෙලෙස් වලින් පිරිච්ච නිවීමක් නැති වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන පංච උපාදානස්කන්ධයේහි වේදනා සංඥා සංකාර විඥානයන්හි යම්කිසි කෙලෙස් දැවිලි නිවීමක් තියනවාද අන්න ඒ නිවීම තමයි පස්සද්ධිය නම් ඒවා හින්දා නලියෑමක් අපේ තුල තියෙනවා නේද ඉතින් මෙන්න මේක අයින් කරගන්න පින්වත්නි මොකද කරන්නේ මේක අයින් කරගන්න විශේෂයෙන් භාවනා යෝගියෙක් භාවනා කර කර ඉන්න කෙනෙක් මේ දැවිලි තැවිලි සහිත දේවල් වලින් අයින් වෙන්න කළ යුතු දේවල් අපි සාකච්ඡා කරගන්න ඕනේ භාවනාවේදී මොකද්ද කරන්න ඕනේ කියලා මේකට ප්‍රධානම වෙන කාරණාව තමයි යෝනිසෝ මනසිකාරය කියන එක හරිද ඇයි ඇයි අපි එහෙම කියන්නේ නිවැරදිව තමන්ගේම පැත්තෙන් මේ කෙලෙස් වල තියෙන කෙලෙස් වල තියෙන නැත්නම් මේ මේවායේ තියෙන යථාභූත ස්වરૂපය දැන් අපි හිතමුකෝ උදාහරණයක් හොඳටම මට කවුරු හරි වැරද්දක් කරා මේ වැරද්දක් කරපු එක්කෙනා මම නිර්පරාධ නිකම් ඉදි මට දොස් කිව්වා දැන් ඒක කාගේ වැරද්දද එයාගේ වැරද්ද දැන් මට හරියට රිදිලා. දැන් වැරද්ද කරේ කවුද? එයා. රිදිලා තියන්නේ කාටද? අපරාධනේ. ඉතින් දඬුවමක් නේද? නේද? වැරද්ද කරේ කවුරුවක්වත් සිදුනේ කාටවත් ඒක අපරාධයක්ද නැද්ද? ඒක අපරාධයක්. නේද? එහෙනම් අන්නේ වෙලාවට මට හිතන්න පුළුවන්කම තියෙනවා මේ බණ්ඩ යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ මගේ මනස මට මට අරමුණු දෙනවා මෙන්න මේ විදිහට. මම සසර කොහේ හරි තැනක වැරදි කරපු නැති කෙනෙකුට හොඳට බැනලා ඇති. හරිද? निराවුල්ව හිටිය කෙනෙකුට හොඳට රිදෙන්න බැනලා ඇති. ආන් ඒකේ කර්ම විපාකය තමයි මට මේ ලැබෙන්නේ. මම මධ්‍යස්ථ තැනකට එනවද නැද්ද? නේද? හ්ම් නැත්තම් අරයත් එක්ක මේ එහෙම කොහෙද මම බලා ගන්නම් කියලා පටන්ගෙන මෙයාත් එකක් කියනවා අරයත් ආයෙ එකක් කියනවා ආයෙ එකක් කියනවා එහෙම එහෙම යනවද නැත්තම් නොකරපු වැරද්දකට බැනුම් අහගන්න මට සිද්ධ වුණේ කර්මය හේතු වේද හිඳයි කියලා ඔය එක ධර්ම කරුණක් නේද තවත් තවත් කෙනෙකුට මානසිකාරගත වෙනවා ඒක යාටවත් අයිති නැතුව සිද්ධ වෙච්ච ක්‍රියාවක් කියලා අනාත්ම සංඥාව අනාත්ම මානසිකාරයක් උපදිනවා ආන් බලන්න අන්න ඒ මානසිකාරය ඒ තනත්තාගේ අන්නර නාමකය සංසිඳවන්න හේතු වෙනවද නැද්ද? නේද? ඒක සංසිඳෙන්න හේතු වෙනවා. හරියට නිකන් මේක ගිනි දැල් වගේ පිටනත් නේ. රූප වේදනා වේදනා සංඥා සංකාර විඥාන කියලා කියන මේ වැඩපිළිවෙල කෙලෙස් වලට එක්ක මිශ්‍ර වුණාම කොහොමද? ගිනි දැල් වගේ නේද? නැවත නැවත උඩට උඩට එනවා. නැවත නැවත උඩට උඩට එනවා. නේද? ඉවරක් නැතුව පත් වෙනවා. නේද? පත් වෙච්ච වෙලාවල් මතකයි නේද? පත් වෙච්ච වෙලාවල් දන්නවනේ හොඳටම පත් වෙලා කියලා අපි කියන්නේ සංසිඳීමන්නේ අපි කියන එයාගේ තරහ සංසිඳෙන්නේ අපිම කියනවා නේද ඔබ? එයාගේ තරහ නැති කරන්න බෑ කාටවත්. ඒක සංසිඳන්නේ මම පුළුවන් තරම් කතා කරලා බැලුවා. නේද? ආදරයක් ආදී ඉපදුනහම අපි කියනවා එයාගේ ආදරය අයින් කරන්න හරි අමාරුයි. අපි කතා කරලා බැලුවා. එහෙනම් තේරෙනව නේද? ඈ මේක රත් වෙන රත් වෙන්න ගත්තාම ගිනි ගන්න ගත්තාම නවත්තන්න අමාරුයි. ආන් ඒකේ යම් කිසි සංසිඳීමක් තියෙනවා නම් ආන්ගේ සංසිඳීම පිළිබඳ පින්නත් මාත්‍රීය දෙයක් පිළිබඳව ගිනිගන්නේ නැත්ත් ඒකට සංසිඳව ගන්න පුළුවන්. හරිද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ලැබිලා තියෙන දේ ඕකට කියනවා අවබෝධය සඳහා අවශ්‍ය කරන පස්සද්ධිය කියලා. ඒතර උත්කෘෂ්ඨ දෙයක් තියෙනවා අපි හෙට දවසේ සාකච්ඡා කරමු. මේක ඇති කරගන්න හේතු වෙන කාරණා මොනවද කියලා. මම කියවනේ වැඩ කරන්න ලෑස්ති වෙන්න කියලා. පස්සද්ධිය ඇති කරගන්න මොකද කරන්න ඕනේ? භාවනා කරන කෙනෙක් විශේෂයෙන්ම පස්සද්ධිය ඇති කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා හෙට දවසේ ධර්ම දේශනාවදී අපි සාකච්ඡා කරනවා. ඉතින් දැනගන්න ඕනේ දැන් පස්සද්ධිය කියන්නේ මොකද්ද? ඒක අවබෝධය ඇති කරගන්න අවශ්‍ය කරන කෘත්‍යයක්. සිද්ධ කරන බව. ඒතකොට ඒක ඇති කරගන්නේ නැතුව මට නිවන් දකින්න පුළුවන්ද? බෑ. එහෙ නැති වැඩේට ලෑස්ති වෙන්න වෙනවා. නිකන් ඔය එක එක පින් දහම් කරලා ඉවරලා මාව නිවන් දකිත්වා නිවන් දකිත්වා කියලා කිව්වල නිවන් දකින්නේ නෑ දුක් වලින් අයින් වෙන්නේ නෑ. එහෙනම් අපි බලන්න අපේ ජීවිතය निराවුල් කරගන්න මොකද්ද කරන්න ඕනේ කියලා තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් අද දවසේ මේ හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණය කරගන්න ලැබුණේ මේ මැදිරියේ ඉන්න මේ පින්වත් අයගේ ඊටාම නිර්ලෝභී දායකත්වයේ හින්දා. ඒ ඇත්තෝ තමන් විතරක් ධර්මයේ ශ්‍රවණය කරන්නේ නැතුව අන් අයටත් ධර්මයේ ශ්‍රවණය කරවන්න ඕනේ කියලා දායකත්වයක් අරගෙන කටයුතු කරා. ඉතින් ඒ දායකත්වය ලැබලා මේ යත්තන් වෙනුවෙන් මේ ධර්මය අරගෙන ආපු මේ මැදිරියේ ඉන්න පිරිසට අපි හැමදෙනාම එකතු වෙලා ප්‍රාර්ථනා කරමු මේ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරංති Thank you.